පිණ්ඩපාත පාරිශුද්ධේ සුත්තං එවං මේ සුතං ඒකං සමයං භගවා රාජගහේ විහෙරති වේලෝ අනේ කලන්දක නිවාපේ අතකෝ ආයස්මා සාරිපුත්තෝ සායන්න සමයං ප්‍රතිසල්ලානා වෘට්ඨිතෝ යේන භගවා තේන ප්‍රසංකමේ උපසංඛමෙත්වා භගවන්තං අභිවාදෙත්වා ඒකමන්තං නිසේදී ඒකමන්තං නිසෙන්නං කෝ ආයසමන්තං සාරිපුත්තං භගවායේ සදවෝච විප්පසන්නානි කෝතේ සාරිපුත්ත ඉන්ද්‍රයානි පරිසුද්ධෝ චවිවන්නෝ පරියෝදාතෝ කතමේන කෝත්වං සාරිපුත්ත විහාරේන ඒසරහි බහුලං විහෙරසීති ශුඤ්ඤතා විහාරේන කෝ අහං බන්තේ ඒසරහි බහුලං විහරාමීති සාදෝ සාදෝ සාරිපුත්ත මහා පුරිස විහාරේන කිරත්වං සාරිපුත්ත ඒතරහි බහුලං විහෙරසී මහා පුරිස විහාරෝ හේස සාරිපුත්ත යදිදං ශුඤ්ඤතා තස්මාතිය සාරිපුත්ත දෙක්ඛෝ සචේ ආකංකේය ශුඤ්ඤතා විහාරේන ඒතරහි බහුලං විහෙරයන්තේ තේන සාරිපුත්ත දෙක්ඛුනා ඉති පරිසංචෙක්ඛේ සම්බම් යේන චාහං මග්ගේන ගාමං පිණ්ඩාය පාවිසෙන් යස්මින් ච පදේශේ පිණ්ඩායාචරින් යේනච මග්ගේන ගාමතෝ පිණ්ඩාය පටික්කමින් අත්ථේනකෝ මේ තත්ථ චක්කු විඤ්ඤේ සෝරූපේසෝ ඡන්தோ වා රාගෝ වා දෝසෝ වා මෝහෝ වා පටිඝං වා පේචේතසෝති සචේ සාරිපුත්ත බික්ඛෝ පච්ච වේක්කමානෝ එවං ජානාසී යේන චාහං මග්ගේන ගාමං පිණ්ඩාය පාවිසින් යස්මින්ච පදේශේ පිණ්ඩායාචරින් යේන ච මග්ගේන ගාමතෝ පිණ්ඩාය පටික්කමින් අත්ථමේ තත් චක්ක විඤ්ඤේ සෝරූපේසෝ ඡන්தோ වා රාගෝ වා දෝසෝ වා මෝහෝ වා පටිගං වා පේ චේතසෝත්තේ තේන සාරිපුත්ත දෙක්ඛුණා තේසං ඒව පාපකානං අකුසලානං ධම්මානං පහනාය වායමිතබ්බං සචේතන සාරිපුත්ත දෙක්ඛෝ පච්ච වෙක්කමානෝ එවං ඥානාති යේන චාහං මග්ගේන ගාමං පින්ඩාය පාවිසින් යස්මින් ච පදේශේ පින්ඩායාචරින් යේන ච මග්ගේන ගාමතෝ පිණ්ඩාය පටික්කමින් නත්තිමේ තත්ත චක්ක විඤ්ඤේයේ සෝ රූපේසෝ ඡන්தோ වා රාගෝ වා දෝසෝ වා මෝහෝ වා පටිඝං වාපි චේතසෝති තේන සාරිපුත්ත භික්ඛුනා තේනේව පීතිපාමොජ්ජේන විහාතබ්බං අහෝරස්සානුසික්ඛිනා කුසලේසෝ ධම්මේසෝ පුනජ පරං සාරිපුත්ත බෙක්ඛුනා ඉති පරිසංචෙක්ඛේ සම්බම් යේන චාහං මග්ගේන ගාමං පිණ්ඩාය පාවිසින් යස්මින් ච පදේසේ පිණ්ඩාය අචරින් යේන ච මග්ගේන ගාමතෝ පිණ්ඩාය පටික්කමින් අත්තිනකෝ මේ සත්ත සෝත විඤ්ඤේයේසු සද්දේසු තේයාලම් ගාන විඤ්ඤේයේසු ගන්ධේසු තේයාලම් ජීවහා විඤ්ඤේයේසු රසේසු තේයාලම් කාය විඤ්ඤේයේසු පොට්ටබ්බේසු තේයාලම් මනෝ විඤ්ඤේයේසු ධම්මේසු ඡන්தෝ වා රාගෝ වා දෝසෝ වා මෝහෝ වා පටිඝං වා පිච්ඡේතසෝපි සතේ සාරිපුත්ත බික්ඛෝ පච්ච වෙක්ඛමානෝ එවං ඥානාති යේන චාහං මග්ගේන ගාමං පිණ්ඩාය පාවිසින් යස්මින් ච පදේශේ පිණ්ඩාය අචරින් යේන ච මග්ගේන ගාමතෝ පිණ්ඩාය පටික්කමින් අත්තිමේ තත්ත මනෝ විඤ්ඤේයේසෝ ධම්මේසෝ ඡන්தோ වා රාගෝ වා දෝසෝ වා මෝහෝ වා පටිඝං වා පේච්ඡේතසෝති තේන සාරිපුත්ත භික්ඛුනාත් තේ සංඝේව පාපකානම් අකුසලානං ධම්මානං පහානාය වායමිතම්බං සතේ පන සාරිපුත්ත බික්ඛෝ පච්චවෙක්ඛමානෝ එවං ඥානාති යේන චාහං මග්ගේන ගාමං පින්ඩාය පාවිසින් යස්මින් ච පදේශේ පින්ඩාය අචරින් යේන ච මග්ගේන ගාමතෝ පින්ඩාය පඩෙක්ඛමින් නත්ති මේ සත්ත මනෝ විඤ්ඤේයේසෝ ධම්මේසෝ ඡන්தோවා රාගෝවා දෝසෝවා මෝහෝ වා පටිගං වා පිචේතසෝති තේන සාරිපුත්ත භික්ඛුනා තේනේව පීතිපාමොජ්ජේන විහාතම්බං අහෝ රස්සානුසික්ඛිනා කුසලේසෝ ධම්මේසෝ ගුණච පරං සාරිපුත්ත භික්ඛුනා ඉති පරිසංචේකේ සම්බං පහේනානුකෝ මේ පංච කාම ගුණාත්තේ සචේසාරි පුත්ත දෙක්ඛෝ පච්ච වෙක්කමානෝ එවං ජානාති අපහේනා කෝමේ පංච කාම ගුණාති තේන සාරිපුත්ත දික්ඛුණා පංචන්නං කාම ගුණානම් පහනාය වායමි තබ්බම් සචේ පනසාරි පුත්ත බික්ඛෝ පච්ච වේක්කමානෝ එවං ජානාති පහේනා කෝමේ පංච කාම ගුණාති තේන සාරිපුත්ත දෙක්ුණා තේනේව පීති සාමොජ්ජේන විහාසබ්බං අහෝරස්සානුසෙක්ඛිනා කුසලේසු ධම්මේසු පුනච පරං සාරිපුත්ත දෙක්ුණා ඉති පරිසංසෙක්ඛේ තබ්බං පහේනානුකෝ මේ පංච නීවරණාති සචේ සාරිපුත්ත දෙක්කෝ පච්ච වේක්කමානෝ එවං ජානාති අප්පහීනාකෝ මේ පංච නීවරණාචේ තේන සාරිපුත්ත වික්ඛුනා පංචන්නන් නීවරණානං පහනාය වායමිතබ්බම් සචේපන සාරිපුත්ත වික්ඛෝ පච්චවෙක්ඛමානෝ එවං ජානාති පහේනාකෝ මේ පංච නීවරණාචේ තේන සාරිපුත්ත වික්ඛුනා තේනේව පීතිපාමොජ්ජේන විහාතබ්බම් අහෝරත්ථානුසික්ඛිනා කුසලේසු ධම්මේසු පුනච පරං සාරිපුත්ත භික්ඛුනා ඉති පරිසංචික්ඛේතබ්බම් පරිඤ්ඤාතානුකෝමේ පංච උපාදානස්කන්ධාති සචේ සාරිපුත්ත භික්ඛෝ පච්චවේක්ඛමානෝ එවං ඥානාති අපරිඤ්ඤාතාකෝමේ පංච උපාදානස්කන්ධාති තේන සාරිපුත්ත බික්ඛුනා පංචන්නං උපාදානස්කන්ධානං පරිඤ්ඤාය වායමිතබ්බං සචේපන සාරිපුත්ත බික්ඛෝ පච්ච වේක්කමානෝ එවං ඥානාති පරිඤ්ඤාසා කෝ මේ පංච උපාදානස්කන්ධාති තේන සාරිපුත්ත බික්ඛුනා තේනේව පීතිපාමොජ්ජේන විහාතබ්බං අහෝරස්සානෝ සෙක්ඛිනා කුසලේසෝ ධම්මේසෝ ගුණකකරං සාරිපුත්ත බෙක්ඛුනා ඉති පරිසංචෙක්ඛේ සම්බං භාවිතානුකෝමේ චත්තාරෝ සතිපට්ඨානාති සතේ සාරිපුත්ත බෙක්ඛෝ පච්ච වේක්‍රමානෝ එවං ජානාති අභාවිතා කෝමේ චත්තාරෝ සතිපට්ඨානාති තේන සාරිපුත්ත භික්ඛුනා චතොන්නං සතිපට්ඨානානං භාවනාය වායමිතබ්බං සචේපන සාරිපුත්ත භික්ඛුනා පච්ච වේක්ඛමානෝ එවං ජානාති භාවිතා කෝමේ චත්තාරෝ සතිපට්ඨානාති තේන සාරිපුත්ත භික්ඛුනා තේනේව පීතිපාමොජ්ජේන විහාතබ්බං අහෝරස්ථානුසික්ඛිනා කුසලේසෝ ධම්මේසෝ පුනච පරං සාරිපුත්ත බික්ඛුනා ඉති පරිසංචේකේ තබ්බං භාවිතානුකෝමේ චත්තාරෝ සම්මප්පදානාති සචේ සාරිපුත්ත බික්ඛෝ පච්ච වේක්‍රමානෝ එවං ජානාති අභාවිතා කෝමේ චත්තාරෝ සම්මප්පදානාති තේන සාරිපුත්ත බික්ඛුනා චතුන්නං සම්මප්පදානානම් භාවනාය වායමිතබ්බං සචේපන සාරිපුත්ත බික්ඛෝ පච්ච වෙක්කමානෝ එවං ජානාති භාවිතා කොමේ චත්තාරෝ සම්මප්පදානාති තේන සාරිපුත්ත බික්ඛුනා තේනේව පීතිපාමොජ්ජේන විහාතබ්බං අහෝරත්ථානුසෙක්ඛිනා කුසලේසෝ ධම්මේසෝ පුනච පරංසාරි පුත්ත බික්ඛුනා ඉති පරිසංචෙක්ඛේ සම්බම් භාවිතානුකෝ මේ චත්තාරෝ ඉද්ධිපාදාති සචේසාරි පුත්ත බික්ඛෝ පච්ච වෙක්ඛමානෝ එවං ඥානාති අභාවිතා කොහොමේ චත්තාරෝ ඉද්ධිපාදාතේ තේන සාරිපුත්ත දෙක්ඛුනා චතොන්නං ඉද්දේපාදානං භාවනාය වායමි සබ්බම් සචේ පනසාරි පුත්ත බික්කෝ පච්ච බෙක්කමානෝ එවං ජානාති භාවිතා කෝමේ චත්තාරෝ ඉද්ධිපාදාති තේන සාරිපුත්ත බික්ඛුනා තේනේව පීතිපාමොජ්ජේන විහාතබ්බම් අහෝරත්ථානුසිද්ධිනා කුසලේසු ධම්මේසු පුනච පරංසාරි පුත්ත බික්ඛුනා ඉති පරිසංචෙක්ඛේ සම්බම් භාවිතානුකෝමේ පංචේන්ද්‍රයානේති සචේ සාරිපුත්ත බික්ඛෝ පච්ච වේක්ඛමානෝ එවං ජානාතේ අභාවිතාකෝ මේ පංචේන්ද්‍රයානි තේත්තේන සාරිපුත්ත වික්ඛුනා පංචන්නං ඉන්ද්‍රයානං භාවනාය වායමිතබ්බම් සචේපන සාරිපුත්ත වික්ඛෝ පච්චවේක්ඛමානෝ එවං ඥානාති භාවිතාකෝ මේ පංචේන්ද්‍රයානි තේ තේන සාරිපුත්ත වික්ඛුනා තේනේව පීතිපාමොජ්ජේන විහාතම්බං අහෝරස්සානුසෙක්ඛිනා කුසලේසෝ ධම්මේසෝ පුනජ පරං සාරිපුත්ත දෙක්ඛුනා ඉති පරිසංචෙක්ඛේ තම්බං භාවිතානුකෝ මේ පංච බලානේති සචේ සාරිපුත්ත බික්ඛෝ පච්ච වේක්කමානෝ එවං ජානාති අභාවිතාකෝ මේ පංච බලානේති තේන සාරිපුත්ත වික්ඛුණා පංචන්නං බලානම් භාවනාය වායමිතබ්බං සචේසන සාරිපුත්ත වික්ඛෝ පච්ච වෙක්ඛමානෝ එවං ඥානාති භාවිතාකෝ මේ පංච බරහණේ තේන සාරිපුත්ත වික්ඛුණා තේනේව පීති පාමොජ්ජේන විහාසම්බං අහෝරස්සානුසික්ඛිනා කුසලේසෝ ධම්මේසෝ පුනජ පරං සාරිපුත්ත බික්ඛුනා ඉති පරිසංචෙක්ඛේ සම්බම් භාවිතානුකෝ මේ සත්ත බොජ්ජංගාති සචේ සාරිපුත්ත බික්ඛෝ පච්ච වේක්කමානෝ එවං ජානාති අභාවිතාකෝ මේ සත්‍යබොජ්ජංගාති තේන සාරිපුත්ත භික්ඛුනා සත්තන්නං බොජ්ජංගානං භාවනාය වායමිතබ්බං සචේපන සාරිපුත්ත භික්ඛෝ පච්ච වෙක්ඛමානෝ එවං ඥානාති භාවිතාකෝ මේ සත්‍යබොජ්ජංගාති තේන සාරිපුත්ත දික්ඛුණා තේනේව පීතිපාමොජ්ජේන විහාතබ්බං අහෝරස්සානුසික්ඛිනා කුසලේසු ධම්මේසු පුනච පරංසාරේ පුත්ත දෙක්ඛුනා ඉති පරිසංචෙක්ඛේ සම්බම් භාවිතෝ නකෝමේ අරියෝ අට්ඨංගිකෝ මග්ගෝති සචේ සාරිපුත්ත දෙක්ඛෝ පච්ච වෙක්ඛමානෝ එවං ජානාති අභාවිතෝ කෝමේ අරියෝ අට්ඨංගිකෝ මග්ගෝති සේන සාරිපුත්ත බික්ඛුණා අරියස්ස අට්ඨංගිකස්ස මග්ගස්ස භාවනාය වායමිතබ්බම් සචේපන සාරිපුත්ත බික්ඛෝ පච්ච වෙක්කමානෝ එවං ජානාති භාවිතෝ කෝමේ අරියෝ අට්ඨංගිකෝ මග්ගෝ තේන සාරිපුත්ත බික්ඛුණා තේනේව පීතිපාමොජ්ජේන විහාසම්බම් අහෝරත්තානුසික්ඛිනා කුසලේසු ධම්මේසු පුනජ පරං සාරිපුත්ත බික්ඛුනා ඉති පරිසංචෙක්ඛේ සම්බම් භාවිතානුකෝ මේ සමතෝ ච විපස්සනාචාති සචේ සාරිපුත්ත බික්ඛෝ පච්චවේක්ඛමානෝ එවං ජානාති අභාවිතා කෝ මේ සමතෝ ච විපස්සනාචාති තේන සාරිපුත්ත දික්ඛුනා සමත විපස්සනානං භාවනාය වායමිතබ්බං සචේපන සාරිපුත්ත දික්ඛෝ පච්ච වේක්කමානෝ එවං ඥානාති භාවිතා කෝ මේ සමතෝච විපස්සනාචාති තේන සාරිපුත්ත දික්ඛුනා තේනේව පීතිපාමොජ්ජේන විහාතබ්බං අහෝරස්ථානුසික්ඛිනා කුසලේසු ධම්මේසු පුනච පරංසාරේ පුත්ත බික්ඛුනා ඉති පරිසංචෙක්ඛේ සම්බම් සච්චේ කථානකෝ මේ විද්‍යාච විමුක්තේ ചാතේ සචේ සාරිපුත්ත බික්ඛෝ පච්චවෙක්ඛමානෝ එවං ජානාතේ අසච්චේ කථාකෝ මේ විද්‍යාච විමුක්තේ ചാතේ තේන සාරිපුත්ත බික්ඛුනා විජ්ජායච විමුක්තියාච සච්ච කිරියාය වායමිතබ්බං සචේ පන සාරිපුත්ත බික්ඛෝ පච්ච වෙක්ඛමානෝ එවං ඥානාති සච්ච කතා කෝමේ විජ්ජාච විමුක්තිචාති තේන සාරිපුත්ත බික්ඛුනා තේනේව පීතිපාමොජ්ජේන විහාතබ්බං අහෝරත්ථානුසෙක්ඛිනා කුසලේසු ධම්මේසු යේහි කේච සාරිපුත්ත අතේත මද්ධානං සමනාවා බ්‍රාහ්මනාවා පින්ඩපාතං පරිසෝදේසුං සම්බේතේ ඒවමේව පච්ච වෙක්ඛිත්වා පච්ච වෙක්ඛිත්වා පින්ඩපාතං පරිසෝදේසුං යේපි කේච සාරිපුත්ත අනාගතමද්ධානං සමනාවා බ්‍රාහ්මනාවා පිණ්ඩපාත පරිසෝදෙස්සන්ති සබ්බේතේ ඒවමේව පච්චවෙක්ඛිත්වා පච්චවෙක්ඛිත්වා පිණ්ඩපාතං පරිසෝදෙස්සන්ති යේපිහි කේචි සාරිපුත්ත ඒතරහි සමනාවා බ්‍රාහ්මනාවා පිණ්ඩපාතං පරිසෝදෙන්තේ සම්බේතේ ඒවමේව පච්චවෙක්ඛිත්වා පච්චවෙක්ඛිත්වා පින්නපාතං පරිසෝදෙන්ති තේන හේවෝ සාරිපුත්ත ඒවං සික්ඛේ සම්බං පච්චවෙක්ඛිත්වා පච්චවෙක්ඛිත්වා පින්නපාතං පරිසෝදෙස්සාමාති ඒවං හිවෝ සාරිපුත්ත සික්ඛේ සම්බන්ති ඉදම වෝච භගවා අත්තමනෝ ආයස්මා සාරිපුත්තෝ භගවතෝ භාසිතං අබිනන්දේති පින්ඩපාත පාරිශුද්ධේ සොත්තං නවමං